අපි ඒ වෙලාවේ රටේ ආරක්ෂාව සාවර වීම සඳහා කරන්න ඕන සෑම කටයුත්තක් සිදුකර ඒ ඇර කිසිම අවස්ථාවක මන්තරණ කතාවක් පිළිබඳ කිසිම හෝඩුවාවක්වත් එතන යහපත් කිසි දෙයක් සිදු නොවුණා බව ඔබ අපි ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම මෙහෙම දෙයක් තිබුණාය කියලා ඒවා පරීක්ෂණ පැවැත්වුණා. ඒ පරීක්ෂණ පැවැත්වීම හොඳයි. මොකද සැකයක් ඇති වුණාම ඒ සැකය දුරු කර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තියෙන ප්‍රධානම දේ තමයි පරීක්ෂණයක් කරලා ඒ අදාළ ආයතන මගින් ඒවා සැක දුරු කර ගැනීම. ඉතින් මම හිතනවා මේ පරීක්ෂණ වලින් පස්සේ ඒ සැකය දැන් සමාජයෙන් තුරන් වෙලා ඇති කියලා